උපසම්පදා සීලය රේරුකානේ චන්දවිමල මහනාහිමි විසින් සම්පාදිතයි. ලේකම්ගේ සටහන් බුදු සමයේ එන විනය පිටකය විවස්ථා අනපනත් ප්‍රඥප්ති හා ආචාර ධර්ම යන සියල්ලෙහි එන ගති ලක්ෂණ කැටිවුණු ධර්ම කොටාසයකි. එහි නිවරදිව හැසිරෙන තැනැත්තා ලෝකයේ ඉහළම දැනුම ලබයි. එම විදර්ශනාව ලැබීම සඳහා කැපවී කටයුතු කරන්නෝ සංඝ රත්නය යයි හඳුන්වන අතර උන්වහන්සේලාට උපකාර වෙමින් පහසු පරිදි විදසුන් ලබන්නට උත්සාහ කරන්නෝ උපාසක උපාසිකා නම් වෙති. විනය නීති භික්ෂු භික්ෂුණී උභය සංගයා උදෙසා වදාළද ඉන් සමහර කොටස් ක්‍රියාත්මක වීමේදී ගිහියා සම්පූර්ණයෙන් එහි වගකීමෙන් මිදුනේ නොවේ. වෙනත් ආගම්වල නිෂ්ඨාව හා ජීවන ක්‍රමය අනුව එම පූජකවරුන් කරන සමාජ සේවය දෙස බලා පන්සලෙන් ගමට ලැබෙන දේ මදියයි විවේචනය කරන්නෝ මේ වගකීම් තේරුම් නොගත් පුද්ගලයෝය. ප්‍රඥාවන්ත ගිහියෙකු විසින් භික්ෂූන් වහන්සේ සිල්වත් කිරීම සඳහා කළ හැකි මෙහෙය විශාලය. ගිහි බවතුන්ද විචාරාත්මකව විනය පිළිබඳ දතියුත්තේ මේ නිසාය. සමස්තයක් ලෙස ගත් කල නූතන නවක භික්ෂූන් වහන්සේ විනය දැනුමෙන් දුප්පත්ය. ඒ නිසාම හැසිරීමෙන් පිරිහි ඇති බව සැබෑය. එසේ වීමට ගිහියා මේ දැනුමෙන් ඈත්වීමත් අධ්‍යාපන ප්‍රතිපත්ති ආදිය ඒ අනුව නොසැකසීමත් හේතු විය. නොදැනුවත් වූ දෙපිරිසම එක් වී බුදු සසුනෙන් ගත හැකි ප්‍රයෝජන යටපත් කර ක්‍රියා කරති. තමනුත් නොපිරිහෙමින් සසුනේ පිරිහීමත් වළක්වන්නට නම් කෝසල සංයුක්තයේ එන පරිදි ගිහියා විසින් භික්ෂූන් වහන්සේ පරිස්සමෙන් ඇසුරු කළ යුතුය. සර්පයා ගින්න හා රජුන් ඇසුම් කරන් ඇසුරු කරන්නාක් මෙන් ප්‍රවේසම් සහගත නොවූයේ නම් ඒ ඇසුර රටටම අයහපත් ප්‍රතිඵල උදා කරයි. සිල්වත් නොවන භික්ෂූන් වහන්සේ ගිහියාගෙන් ලබන ප්‍රත්‍යපහසුව කොතරම් මානසික වදයකින් ඉවසන්නේද යන්න අග්ගිකන්දෝපම සූත්‍රාදියෙන් ප්‍රකට වෙයි. මේ නිසා බුදුසසුනේ Taman හැසිරිය යුතු ආකාරය භික්ෂූන් වහන්සේ විසින් දත යුතුයමය. Taman ඇසුරු කරන ගිහියා අපායগামী නොවීම පිණිස යහමගෙහි යෙදවීමේ වගකීම භික්ෂූන් වහන්සේ සතුය. භික්ෂූත්වය ආරක්ෂා කරගෙන ඒ කාර්යෙහි යෙදීමට නම් නිර්වුල් විනය දැනුමක් අවශ්‍ය වෙයි. අපේ රටේදී සිංහලකම ගොඩනැගුණේ බෞද්ධ ආభాෂයෙන් නිසා දෙපිරිසම විනය දැනුමෙන් පෝෂණය වීම සිංහලකමත් බෞද්ධකමත් ආරක්ෂා කර ගැනීමටද හේතු වෙයි. දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට ඉඩ නැති නමුත් බුද්ධ විනය අනුව අනුකූල දැයි සලකා බැලිය යුතු ප්‍රවණතා කීපයක්ම අද ලංකා ශාසන ඉතිහාසයේ සටහන් වී ඇත. 1. ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයන්හි සාකච්ඡා කළයයි ප්‍රකාශ වූ භික්ෂුණී ශාසනය ලොව පුරා ඇති කිරීමේ උනන්දුව හා හොර රහසීමෙන් එය ලක්දිව පිහිටුවීම 2 විදේශ ධර්ම ප්‍රචාරය නමින් සිවුරේ මුවාවෙන් විදේශගත වන්නන් එතර ශ්‍රද්ධාව භෞතික වස්තු වශයෙන් ආනයනය කරන්නන් හා ඔවුන්ගේ ක්‍රියාකලාපය 3 දේවාලයන්හි ස්තෝත්‍ර ගායනා පඬුරු රැස්කිරීම හා නව ඇදහිලි ප්‍රචලිත කරමින් සිටින සමහර භික්ෂූන් වහන්සේලාගේ ක්‍රියාකලාපය. 4. පන්සල නොනිමෙන ගොඩනැගිලි කර්මාන්තයක් බවට පත්වී ඇතැයි ගිහියා තුළ ඇති ආකල්ප හා හරසුන් පූජා විදි මගින් ගිහියා ආකර්ෂණය කරගන්නා උත්සාහය හා බෞද්ධ දර්ශනය ක්‍රමයෙන් දුරස්ත වීම. පහ. Taman නිරත විය යුතු විදර්ශනා මග බොහෝසේ ගිහියාට උගන්වන Taman අධ්‍යාත්මිකව දියුණු නො වූ භික්ෂූන් වහන්සේලාගේ භාවනා මධ්‍යස්ථාන ප්‍රචලිත වීම. 6 තම සිසුන්ට මූලික ආගමික අධ්‍යාපනයක් දීමට අලස වැඩහිටි භික්ෂූන් වහන්සේලා එය පිරිවෙනට පැවරීම හා ඒ වායේ ක්‍රියාකලාපය 7 පරීක්ෂණ හා නිරීක්ෂණ මත ගොඩනැගෙන විද්‍යාව මුල් තන්හි තබාගෙන සියල්ලෙන් නිදහස් වීම සොයන බුදු සමයේ ඉගැන්වීම් ඊට අනුකූල දැයි සැසඳීම 8 සංඝ සංස්ථාව පරිහානියට ලක් කර දේශපාලන වාසි සොයන භික්ෂූන් වහන්සේම තම පැවැත්ම පිණිස ඉහලින් සලකන නායක භික්ෂූන් වහන්සේලාගේ ක්‍රියාකලාප හා දේශපාලන භික්ෂූන් වහන්සේලාගේ ක්‍රියාකලාපය මෙවැනි බොහෝ කරුණු නිසා භික්ෂූන් වහන්සේ හා වැදගත් බෞද්ධයාගේ ක්‍රියාකලාපය පරිහාසයට ලක් කරන විරෝධ ආකල්ප ගී රාශියක්ද ජනප්‍රිය වී පවතී. ඒ ඇසුරෙන් ශ්‍රද්ධාහීන සිංහල බෞද්ධ පරපුරක් බිහිවීම වැළැක්විය නොහැකිය. මානව හිමිකම් වැටට මුවා වී රජයත් සියල්ල අනිත්‍යයි සිතා විනයගරුක මහා සංඝරත්නය හා බෞද්ධ සංවිධානත් නිසල්වන්ම සිටියොත් කුමක් වේද? මේ නොදැනුමට පිළියම් ලෙස රේරුකාණේ චන්දවිමල නාහිමියන් විනය පිටකයේ දතියුතු කරුණු කැටිකොට ලියු දහම් පොත්පෙළ නොකඩවා පවත්වාගෙන යන්නට අපි උත්සාහ කරමු. සමාජයේ අනාථේ යන භික්ෂූන් වහන්සේලා නොව අද අපට අවශ්‍ය වන්නේ එය නිවැරදි කරන පිරිසකි. තවමත් එය උන්වහන්සේලාට කළ හැකි සිවුරෙහි ශක්තිය හීන වී නැත. පොතක පිටපත් අවසන් වන්නට මත්තෙන් කෙසේ හෝ එය සම්පූර්ණ කරන්නට අප මෙහෙයවන ගරු සභාපති පූජ්‍ය කිරියොරුවේ ධම්මානන්ද හිමිපාණන්ටත් අදාළ සංවිධාන කටයුතුවලදී නිබඳ සහාය වන විහාරස්ත හිමිපාණන් වහන්සේලාටත් පෙර මුද්‍රණයේ සෝදුපත් සැසදීමට සහාය වූ දයාපති අබේසිංහ මහත්මිය ප්‍රජා පොල්පිටිය මෙනවිය විශ්‍රාමලත් විදුහල්පති හරිස්චන්ද්‍ර සිරිවර්ධන මහතාටත් මුද්‍රණ කටයුතු ඉටු කළ සිකුරු පොත් ප්‍රකාශකයෝහි ගිහාන් අනුරංග ජයවර්ධන මහතා ඇතුළු කාර්ය මණ්ඩලයටත් සංශෝධිත පරිගණක සටහන් යෙදූ හොරණ රුමායා ග්‍රැෆික්සි සාලිය ජයකොඩි මහතාටත් නිරන්තරව අනුග්‍රහය දක්වන සදහැවත් පාඨක බවතුන්ටත් ශාසනයේ පැවැත්මට රුකුල් දෙන මේ පොත මුද්‍රණයේදී එය සිහි කරමින්ම පින් දෙමු. තිසරණ සරණයි. සී තනිප්පුලි ආරච්චි ගරු ලේකම් ශ්‍රී චන්දවිමල ධර්ම පුස්තක සංරක්ෂණ මණ්ඩලය 2008 සැප්තැම්බර් 1 පොකුණු විට දීය. ප්‍රස්තාවනා මේ නෛර්යානික ਸਰවඥ ශාසනයේ ඇති උපසම්පදා සීලය වනාහි එහි පිහිටන කුලපුත්‍රයන්ට ලෞකික ලෝකෝත්තර සකල සම්පත්තීන්ම සාදා දීමට සමත් වටිනාකම පමන කළ නොහැකි අති උත්තම අති දුර්ලභ වස්තුවකි එබැවින් දිව්‍ය සම්පත්තීන් වැනි මහත් සම්පත් ඇති මහරජවරුද රජකම් වලට හිමිකම් ඇති රජපුත්හුද අපරිමිත ධන සම්පත් ඇති මහා සිටුහුද සිටු පුත්හුද රජ සම්පත් සිටු සම්පත් හැර පැවිදි වූහ ඒ උපසම්පදා සීලය සීලයන් අතුරෙන් අග්‍ර සීලයයි එබැවින් එයට අදි සීලය යයිද කියනු ලැබේ එය රක්ෂා කරන තැනැත්තා අපායක ආදී දුක්ඛයන්ට හා අත්ථානුවාදාදී බයෙන්ද මුදවන බැවින් ප්‍රාතිමෝක්ෂ සංවර සීලයයිද කියනු ලැබේ. අනේක සහස්‍ර ශික්ෂා ඇති ඒ සීලය අති විශාලය. ඒ බොහෝ අනුහස් ඇතියක් වන්නේද ඒ නිසාය. ඒ අනුහස් නොඅඩුව ලැබීමට එය නොනසෙන පරිදි සිදුරු නොවන පරිදි paludu නොවන පරිදි රැකිය යුතුය. එය මනමින් රැකිය හැකි වීමට එයට අයත් සීල අංගයන් උගත යුතුය. දත යුතුය. මහා වග්ගපාලියෙන් යෝ ගවං න විජානාති නසෝ රක්ඛති ගෝ ගණං එවං සීලං අජානන්තෝ කිංසෝ රක්ඛේය සංවරං තේරුම යම් ගොපල්ලෙක් තමා රකින්න ගවරලේ ගවයන් නොහඳුනන්නේ නම් ඔහු ගවරල රැකීමට සමත් නොවේ. ඔහුගේ ගවරල ක්‍රමයෙන් පිරිහී යයි. එමෙන් සීලය නොදන්නා වූ පැවිද්දාද ඔහු විසින් රැකිය යුතු උපසම්පදා සීලය රැකීමට සමත් නොවන්නේය. ඔහුගේ සීලය ක්‍රමයෙන් පිරිහෙන්නේය. සමහර විට පරාජිකා ආපත්තියට පැමිණීමෙන් ඔහු සම්පූර්ණයෙන්ම උපසම්පදා සීලයෙන් පිරිහෙන්නේය. උපසම්පදාවේ ජීවය පරාජික ආපත්ති වලින් වැළකී විසීමය. පරාජික ආපත්තියට පැමිණීමද මහ කලබලයක් ඇතිවන පොලිසියට උසාවියට යන්නට සිදුවන මහ කරුණකින්ම සිදුවන්නක් නොවේ. ඊතා සුළු ඊතා සියුම් දෙයින්ද සමහර විට පරාජික ආපත්‍යයට පැමිණේ. විනය ඊතා සියුමිය. එබැවින් විනය නොදත් භික්ෂුව ඔහුටත් නොදැනීම පරාජික ආපත්‍යයට පැමිණිය හැකිය. විනයද නොදත් සිකපද ගැන සැලකිල්ලද නැතිව නොඑක් බාහිර වැඩවල යෙදෙමින් බොහෝ ගනුදෙනුවල යෙදෙමින් වෙසෙන භික්ෂූන්ට එසේ වීමට බොහෝ අවකාශ ඇත්තේය. විනය නොදැනීම නිසා පරාජික ආපත්තියට පැමිණ ඒ බව නොදැන සංඝ කර්මවලට සහභාගී වෙමින් උපසම්පන්නේකු ලෙස පෙනී සිටීම දැන පරාජිකා වීමට වඩා නපුරුය. උපසම්පන්නයෙකු විසින් නොදැන වුවද පරාජිකා වීමට හේතු වන වරදක් කරන ලද්දේ නම් එකෙනෙහිම ඔහු පරාජික ආපත්තියට පැමිණෙයි. නොදැනීම නිදහසට කරුණක් නොවේ. පරාජික ආපත්තියට පැමිණීමෙන් උපසම්පදාව අහෝසි වෙයි. එයට ප්‍රතිකාරයක්ද නැත. එබැවින් ඔහු ඒ ජීවිතයේදී නැවත උපසම්පදාව ලැබීමට නුසුදුසෙක් වෙයි. නැවත උපසම්පදා කළද ඔහුට උපසම්පදාව නොපිහිටයි. ඔහුට ඉතිරි වන්නේ ශ්‍රමණ ලිංගය පමණකි. ඔහුට සිවුර ඉවත් නොකර එසේම සිට සාමණේර සීලය සමාදන් වී සාමණේරයෙකු වශයෙන් බුදු සසුනේහි රැඳී සිටීමට අවකාශ ඇත. එසේ නොකරතහොත් ඔහුට ඇත්තේ සිවුරු හැර යාමය. පරාජිකා වීම මහා පාපයක්ම නොවේ. සමහර විට අකුසල කර්මපතයන්ට අයත් නොවන සුළු පාපයකින්ද පරාජිකා විය හැකිය. මහා පාපයක් වන්නේ පරාජිකා වී ඒ බව සංගවාගෙන උපසම්පන්නයෙකු ලෙස සංඝයා අතර පෙනී සිටීමය. පරාජික ආපත්‍යයට පැමිණියහුට එකෙනෙහිම ඔහුට කලින් තිබූ සංඝසතු සෙනසුන් පරිභෝග කිරීමේ අයිතියද සංඝසතු භාණ්ඩ පරිභෝග කිරීමේ අයිතියද සංඝලාභයෙන් කොටසක් ලැබීමේ අයිතියද යන මේ සියල්ල අහෝසි වෙයි. නොදැන වුවද පරාජිකා වූ මහන එසේම සිටිනවා නම් ඔහු පරිභෝග කරන්නේ තමාට පරිභෝග කිරීමට හිමිකමක් නැති සංඝ සතු සෙනසුන්ය. ඔහු පාවිච්චි කරන්නේ තමාට අයිති නැති සංඝ සතු භාණ්ඩයන්ය. වළඳන්නේද තමාට අයිති නැති භෝජනය. විනය නොදැනීම නිසා සමහර විට තරුණ කාලයේදී පරාජිකා වූ තැනැත්තාට මහලු වියට පැමිණීමෙන් පසු යම්කිසි විනය සාකච්ඡාවක් ඇසීමෙන් හෝ විනය පොත කියවන විටක හෝ තමා පරිජි ඇවතකට පැමිණ ඇති බව දැනෙන්නට පිළිවන. එසේ වුවහොත් ඒ අවස්ථාවේ ඔහුට ඇතිවන්නේ එතෙක්කල් තමාට උපසම්පදාවක් නැතිව උපසම්පන්නයෙකු වශයෙන් පෙනී සිට තමාට අයිති නැති සිව්පසේ පරිභෝග කිරීම ගැනත් වැදුම් පිදුම් පිළිගැනීම ගැනත් සංඝ කර්මවලට සහභාගී වීම ගැනත් ඉමහත් දුම්නසකි. මහලු වයසට පැමිණ සිටින ඔහු දැන් ගිහිව ජීවත් වීමට හැකියාවක්ද මහතෙර කෙනෙකු වශයෙන් කලක් සංඝයා අතර පෙනී සිටි බැවින් සාමණේරව සිටීමට හැකියාවක්ද නැත. මේ කරුණ නිසා ඔහුට සිතට කිසි සැනසෙල්ලක් නොලැබේ. එසේ පසුතැවිල්ලෙන් ජීවත් වන ඔහුට මරණ මොහොතේ ඉදිරිපත් වන්නේද ඒ කාරණයමය. කාශ්‍යප බුදුන්ගේ සසුනේහි ආරණ්‍යෙහි වෙසමින් ඊතා හොඳින් 20000ක් අවුරුදු මහානදම් පිරූ භික්ෂුවක් ඔරුවකින් යාමේදී ඇල්ලූ ගහක කොළයක් කැඩීමෙන් සිදු වූ ඇවත ගැන තිබූ කුකුස මරණාසන්නයේ ඉදිරිපත් වී නාගයෙකු වී උපන් බව ධම්මපද අට කතාවේ සඳහන් වෙයි. 20000ක් අවුරුදු මහානදම් පිරූ භික්ෂුව ඒ සුළු දෙය පිළිබඳව ඇති වූ කුකුස නිසා එසේ වීනම් පරාජිකාවට පැමිණ සිටීම නැමැති ඒ මහා වරද මරණාසන්නේහි ඉදිරිපත් වූ මහනහොට කෙසේ සුගතියකට පැමිණවිය හැක්කේද? ඔහු පත්වනු ඇත්තේ ඉමහත් දුකකටය. මේ විනය නොදැනීමෙන් විය හැකි මහත් වූ නපුරය. පරාජික ආපත්‍යයකට පැමිණීම හා ඉන් මිදීම යන දෙකරුණම සමහර අවස්ථාවලදී ඊට සියුම් ලෙස සිදුවේයි. පරාජිකාවට ලංවන ඇතැම් කරුණු වලින් පරාජිකා නොවි දුකුලා ඇවතකට හෝ තුලැසි ඇවතකට හෝ පැමිණ නවතින අවස්ථාද ඇත්තේය. එබඳු කරුණු වලදී සමහර විට විනය නොදත් භික්ෂුවට පරාජිකා නොවීම පරාජිකා වූයෙමි යන හැඟීම නිසාද ඇතැම්හු මට දැන් පැවිද්දේ රැඳී සිටීමෙන් නපුරක් නම් මිස යහපතක් නැත යයි සිතා සිවුරු හැර යති. ඇතැම්හු පරාජිකා වූ මට දැන් කුමක් කළත් නම් කමක් නැත යයි සිතා නොඑක් නොමනා කම්හි යෙදෙමින් සිට දිවි කෙලවර අපාගත වෙති. සංඝාදිශේෂ ආපත්තිවලට පැමිණීම හා නොපැමිණීමද සමහර විට ඊතා සියුම් ලෙසින් වෙයි. විනය නොදත් ඇතැම්හු සංඝාදිශේෂ ආපත්‍යයට පැමිණ ඒ බව තමා නොදන්නා බැවින් ප්‍රතිකාර නොකොට කල්යවා ඇවතකට ප්‍රතිකාර කිරීමට දුෂ්කරමන තත්වයට පමුණුවා ගනිති. ඇතැම්හු ඇවතට නොපැමිණම පැමිණියමි යන හැඟීම ඇති කරගෙන දුක් වෙති. ශික්ෂාකාමී වුවද ඇතැම් පැවිද්දෝ නොදැනීම නිසා දිනපතා බොහෝ සුළු ඇවැත්වලට පැමිණෙති. විනය නොදත් භික්ෂුවට රැකීමට ඇත්තේ සිකපද සුළු ගණනකි. එබැවින් ඔහුගේ සීලය සුළුය. විනය නොදත් භික්ෂුවක් පාසිවුරු පමණක් ඇතිව ආරණ්‍යකට වී සිටියේද ඔහුගේ සීලය සුළු බව කිය යුතුය. විනය දත් භික්ෂුවට රැකීමට බොහෝ සිකපද ඇත්තේය. එබැවින් ඔහුගේ සීලය විශාලය. භික්ෂුව විසින් අවශ්‍යයෙන්ම විනය දැන සිටිය යුතු බැවින් පෙරවිසු ශික්ෂාකාමී භික්ෂූහු අන් සෑම උගනීමකටම වඩා විනය උගනීම ගැන සැලකිල්ලක් දැක්වූහ. ඔවුහු විනය පිටකය වරක් දෙකක් උගෙනීමෙන් නොනවතුනෝය. එක් එක් භික්ෂුව වාර බොහෝ ගණන් ගුරුන්ගෙන් විනය උගත්තෝය. උගත් විනය පිටකය අමතක නොවනු පිණිස දිවි හිමියෙන් සජ්ජායනා කළෝය. පෙරවිසු ශික්ෂාකාමීන් විනය උගත් ආකාරය දැක්වීම සඳහා සමන්ත පාසාදිකා නම් වූ විනය අටුවාවෙහි දක්වා ඇති කතාවක් මෙසේය. පෙර ලක්දිව ඇති වූ බැමිණිතියා සාය නමින් හඳුන්වන මහා දුර්භික්ෂ කාලයේදී බොහෝ භික්ෂූහු දිවි රැක ගැනීම පිණිස මුහුදින් එතරට ගියෝය. මෙහි ඉතිරි වූ බොහෝ භික්ෂූහු ආහාර නොලැබීමෙන් හා වෙනත් උවදුරු වලින් අපවත් වූහ. ගම්බීර කන්දර නැමැති වනේහි ගස් යට හිඳ හිඳිනා ඉරියව්වෙන්ම රහතන් වහන්සේ සූවිසි දහසක් ආහාර නොලැබීමෙන් පිරිණිවී බව කියා තිබේ. ඒ නපුරු කාලයේදී උපතිස්ස තෙරුන් වහන්සේය පුස්සදේව තෙරුන් වහන්සේය යන දෙනම එක් වී මහා උත්සාහයෙන් විනය පිටකයේ රැකගැනීමෙහි යෙදුණෝය. ඒ කාලයේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කර නොතිබුණේය. විනය රැකීම කියා උන්වහන්සේලා දෙනම කලේ Taman විසින් ධාරණය කරගෙන ඇති අටුවා සහිත විනය පිටකය අමතක නොවෙනසේ පැවැත්වීමය. සිතින් දරාගෙන ඇති දෙයක් කලක් මෙනෙහි නොකර විසුවහොත් ඒ දේ නැවත සිහි කළ නොහැකි තත්වයට පැමිණෙයි. ඒ නිසා අමතක නොවුණු පිණිස පාඩම් ඇති දෙය නැවත නැවත සජ්ජායනා කළ යුතු වෙයි. අටුවා සහිත විනය පිටකය වරක් සජ්ජායනා කිරීමට දින ගණනක් වුවමනාය. එබඳු විශාල දෙයක් දුර්භීක්ෂ සමයකදී ආහාරද නැතිව නැවත නැවත සජ්ජායනා කිරීම අතිශයින් දුෂ්කරය. එහෙත් ඒ මහතෙර දෙනම නැවත නැවත සජ්ජායනා කරමින් අටුවා සහිත විනය පිටකය නැසෙන්නට නොදී පවත්වා ගත. ඒ දෙනමගෙන් උපතිස්ස තෙරුන් වහන්සේ වඩා වික්තය මහා පදුමය මහා සුම්මය යයි උන්වහන්සේට අතවැසි දෙනමක් වූහ. ඔවුන්ගෙන් මහා සුම්ම තෙරුන් වහන්සේ ස්වකීය ආචාර්යයන් වහන්සේගෙන් නව වාරයක් විනය පිටකය අසාගතහ. මහා පදුම තෙරුන් වහන්සේ මහා සුම්ම තෙරුන් වහන්සේ හා එක්ව නව වාරයක්ද මහා සුම්ම තෙරුන් වහන්සේ ගිය පසු නව වාරයක්ද මෙසේ අටලස් වාරයක් විනය පිටකයේ උගත්තේය. ඒ දෙනමගෙන් මහා සුම්ම තෙරුණෝ ගුරුවරයාගෙන් නව වාරයක් විනය පිටකයේ අසා ගැනීමෙන් පසු අන් පෙදසක වාසය පිණිස ගියහ. දිනක් මහා පදුම තෙරුන් වහන්සේ අටුවා සහිත විනය පිටකය නොඑක්වර අසාගෙන ඇතද ආචාර්යවරයා ජීවත් වන්නේ නම් නැවත නැවත ඒ ඇසිය යුතුය. වර්ෂයක් පාසා විනය පිටකයේ සජ්ජායනා කළ යුතුය. එසේ තිබියදී ජීවත් වන ආචාර්යවරයා හැර බැහැර ගොස් සිටින මහා සුම්ම ඉස්තවීරයෝ සූකරයෙක්. යයි මහා සුම්ම තෙරුන් වහන්සේට පරිහාස වශයෙන් කීහ. පෙරවිසු ශික්ෂාකාමී තෙරුන් වහන්සේලා විනයට ගරු කළ තරම මේ කතාවෙන් පෙනෙයි. අටුවා ටීකා සන්න ගැටපද විවරණ හා සංග්‍රහ ග්‍රන්ථ රාශියක්ද ඇති විනය සාහිත්‍ය අති විශාලය. පරාජිකා පාළිය පාචිත්‍ය පාළිය, මහා වග්ග පාළිය, චුල්ල වග්ග පාළිය, පරිවාර පාළිය කියා මූලික ග්‍රන්ථ පහක් ඇත. විනය පිටකේ යයි කියනුවේ ඒ ග්‍රන්ථ පහටය. සංක්ෂේපයෙන් විනය පිටකයේහි දැක්වෙන බොහෝ කරුණු ඒ ග්‍රන්ථවලින්ම තේරුම්ගත නොහෙන බැවින් බුද්ධ මතය තේරුම් ගැනීමට සමත් මහා කාශ්‍යපාදී මහරහත් වූ එයට අර්ථ වර්ණනාවක්ද ලැබූහ. අටුවාවයයි කියනුයේ ඒ අර්ථ වර්ණනාවටය. එය බුදුරජාණන් වහන්සේගේ ප්‍රකීර්ණක දේශනාව යයිද කියා ඇත. එබැවින් ඒ අට කතාවත් විනය පාළියසේම ගරු කළ යුතුය. මහා කාශ්‍යපාදී රහතන් වහන්සේලා පිළියෙල කළ ඒ මූල අටුවාවට මහා අටුවාව යයි කියනු ලැබේ. එය මිහිඳු මාහිමියන් විසින් ලංකාවට ගෙනෙන ලද්දේය. පසු කාලයේදී එය සිංහල තෙරුන් වහන්සේලා විසින් හෙළබසට නගාගත්හ. මාගධ භාෂාවෙන් ඇති ත්‍රිපිටක පොත් හා අටුවා පොත් අන් බසකට පෙරළූ කලෙහි එහි රසය බොහෝ දුරට හීන වෙයි. දැනට සිංහලයට පෙරලා ඇති ත්‍රිපිටක පොත් කියවීමට ප්‍රිය නැත්තේ ඒවායේ රසය හීන නිසාය. නියම රසය ඇතිවන ලෙස ත්‍රිපිටක පොත් අන් බසකට පෙරලිය නොහැකිය. දඹදිවින් මෙහිගෙන ආ pāli විනය අටුවාව හෙළ බසට නැගීමෙන් අවුල් වන්නට ඇතැයි සිතිය හැකිය. එය එසේ නොවිනි නම් තවත් අටුවා ලියන්නට කරුණක් නැත. මහා අටුවාව හැර කුරුන්දි අටුවාවය මහා පච්චරිය අටුවාවය අන්ධක අටුවාවය සංක්ෂේප අට කතාවයයි තවත් අටුවා හතරක් අතීතයේ තිබූ බව දැනට ඇති විනය අටුවාව වන සමන්ත පාසාදිකාවෙන් පෙනෙයි. ඒ අටුවා වලින් එකකදු දැනට දක්නට නැත. දැනට දක්නට ඇත්තේ බුද්ධඝෝෂ හිමියන් විසින් මාගධ භාෂාවෙන් සැපයූ සමන්ත පාසාదికා නම් වූ විනය අටුවාව පමණකි. විමති විනෝදනී ටීකාවය සාරත්ථ දීපනී ටීකාවය වජිර බුද්ධි ටීකාවය කියා සමන්ත පාසාదికාවේ දුරබෝධ තැන් විස්තර කරන ටීකා ග්‍රන්ථ තුනක් ඇත. සිංහල තෙරවරුන් විසින් ඒ පොත් සිංහලයෙන් නොකර pāli භාෂාවෙන්ම සපයා ඇත්තේ විනය වර්ණනාවට යෝග්‍ය භාෂාව pāli භාෂාව වන නිසාය. විනය නම් බුදුරදුන්ගේ නීතියය. එය ඊතා ගැඹුරුය. ඊතා සියුමිය. විනිශ්චය කිරීමට ඊතා දුෂ්කර තැන් එහි ඇත්තේය. ඇතැම් විනය කරුණු විනිශ්චය කිරීමට අටුවා ටීකා කළ මහා විනයඥයන් පවා සමත් වී නැත. ඒ තැන්වලදී විනිශ්චයක් නොකොට අටුවා ටීකාවල නොඑක් ආචාර්යවාද දක්වා ඇත්තේය. ග්‍රන්ථ ප්‍රමාණයෙන් විශාල වුවද ගැඹුරු වුවද මේ විනය දැනගැනීම පිණිස අටුවා ටීකා සහිත විනය පිටකය විනය විශාරද ආචාර්යවරයන් ඇසුරු කරමින් පරිශීලනය කළ යුතුය. අතීතයේ විසූ භික්ෂූහු ධර්ම විනය පමණක් උගත්හ. වර්තමාන භික්ෂුවට උගත යුතු දේ බොහෝ වී ඇත. එබැවින් දැනට පිරිවෙන්වල විද්‍යාලවල උගන්නා භික්ෂූන්ට ප්‍රාතිමෝක්ෂය පමණවත් විස්තර වශයෙන් උගන්වන්නට නොලැබේ. එහෙයින් වර්තමාන භික්ෂුවගේ විනය දැනීම ඊතා අල්ප වී ඇත. උපසම්පදා සීලය රැකීමට ප්‍රාතිමෝක්ෂය ඉගෙනීමම ද ප්‍රමාණවත් නොවේයි. උපසම්පදා සීලයට අයත් ප්‍රාතිමෝක්ෂයට ඇතුළත් වී නැති බොහෝ සිකපද කන්දකවල එන්නේය. ඒවාද භික්ෂූන් විසින් අවශ්‍යයෙන් දන සිටිය යුතුය. මේ කාලයේ සදහෙන් පැවිදි වූ බොහෝ ශික්ෂාකාමී භික්ෂූහු ආරණ්‍යවලද වාසය කරති. ඔවුන්ට විනය උගෙනීමට ක්‍රමද අඩුය. ඒ නිසා අප විසින් වර්තමාන භික්ෂූන්ට අවශ්‍යයෙන්ම දත යුතු විනය පහසුවෙන් දැනගැනීමට ක්‍රමයක් පිළියෙල කිරීම වශයෙන් උපසම්පදා සීලය නැමැති මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදී. මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලද්දේ මෙකල වෙසෙන භික්ෂූන්ට කරන්නට ඇති වැඩවලට සම්බන්ධ සිකපද විනය පිටකයේ සියලු ග්‍රන්ථ වලින් එකතු කර ගැනීමෙනි. එබැවින් මෙය විනය සංග්‍රහයකි. මෙකල භික්ෂූන් අතින් කවර ආකාරයකින්වත් කඩ නොවන මෙකල භික්ෂූන්ට කඩ කරන්නට වොමනාවක් නොවන බොහෝ සිකපද විනේහි ඇත. ප්‍රාතිමෝක්ෂයේහි භික්ෂුණීන් පිළිබඳ සිකපද ගණනක් ඇත. මෙකල භික්ෂුණී නැති බැවින් වර්තමාන භික්ෂුවට ඕමනාවෙන්වත් ඒ සිකපද කඩ කළ නොහැකිය. මෙකල භික්ෂූන් එළුලොම් වලින් කිසිවක් නොකරති. එබැවින් එළුලොම් සම්බන්ධයෙන් පනවා ඇති සිකපද වර්තමාන භික්ෂුව අතින් කඩ නොවේ. එවැනි මෙකලට වමනා නැති කරුණු සම්බන්ධ සිකපද ප්‍රාතිමෝක්ෂයේහි ඇතද මේ ග්‍රන්ථයට ඒවා ඇතුළත් නොකරන ලදී. තවද මේ ග්‍රන්ථයට ඇතුළත් කළ යුතු කරුණු රාශියක් අප විසින් සම්පාදිත ශාසනාවතරණය විනය කර්ම පොත යන ග්‍රන්ථ දෙකෙහි ඇත. ඒවාද ඒ පොත්වල ඇති බැවින් මෙයට ඇතුළත් නොකරන ලදී. ඇවත් දෙසීම, පොහෝ පැවරුම් කිරීම, කටින ඇතිරීම, ගරුක ආපත්‍ති වලට ප්‍රතිකාර කිරීම යන ආදී කරුණු හා වත් ද ශාසනාව තරණයෙන් දත හැකිය. ආදි බ්‍රහ්මචර්ය නම් වූද මහා සීල නම් වූද මහා සිකපද නම් වූද පරාජිකා සිකපද හතර භික්ෂුවකගේ ජීවයයි. ඒ සිකපද හතර භික්ෂුව විසින් සත්‍යයෙන්ම රැකිය යුතුය. එහි ස්ථීර ලෙස පිහිටා සිටිය යුතුය. එබැවින් ඒ මහා සිකපද හතර මෙහි පළමු කොට විස්තර කරන ලදී. සිකපද වලින් දෙවන තැනට පැමිණෙන්නේ සංගාදිශේෂ සිකපදයන්ය. සංගාදිශේෂ තෙලසකි. නිතර සිහියෙන් පරිස්සමෙන් නොහැසුරුන හොත් ඇවතට පැමිණීමට අවකාශ ඇති මුල් සංඝාදිශේෂ සිකපද පහ පරාජිකාවන්ට අනතුරුව මෙහි විස්තර කර ඇත. කුඩා කුඩා සිකපද බොහෝ ඇත්තේ භික්ෂුවකට කරන්නට ඇති නොඑක් වැඩ සම්බන්ධේනි. පාත්‍රය සැපීම, පිළිගැනීම, පිළිගත් පාත්‍රය පරිභෝග කිරීම, අතිරේක පාත්‍ර ලැබීම, සිවුරු සැපීම, පිළිගැනීම, පරිභෝග කිරීම පටි ආදී තවත් පිරිකර පරිභෝග කිරීම, ආහාර සැපීම, පිළිගැනීම, වැළඳීම, පිළිගත් ආහාරය තබා ගැනීම, දීම, ගිලන්පස පිළිගැනීම, තබා ගැනීම, නෑම, කෙස් රැවුල් බෑම, හිඳීම, සිටීම, යාම, නිදීම, කතා කිරීම, දහම් දෙසීම ආදී භික්ෂුවකට කරන්නට ඇති වැඩ රාශියක් ඇත. විනය පිටකයේහි සිකපද දක්වා ඇත්තේ වැඩ අනුව නොවන බැවින් එහි එක් වැඩක් පිළිබඳ වූ සිකපද ග්‍රන්ථ ගණනක ස්ථාන ගණනක විසිර ඇත. සාමාන්‍ය භික්ෂූන්ට ඒවා සොයා වෙන්කොට ගොනු කර ගැනීම අපහසුය. ඒ නිසා ඇතම් හු ඇතම් වැඩ කිරීමේදී බොහෝ ඇවැත්වලට පැමිණෙති. දැන ගැනීම මතක තබා ගැනීම යන දෙකරුණම පහසු වීම සඳහා මෙහි කරන්නට ඇති ඒ ඒ වැඩ පිළිබඳ සිකපද වැඩ අනුව ගොනු කොට දක්වා ඇත. මේ ග්‍රන්ථය භාවිතා කිරීමෙන් ඒ ඒ කටයුත්ත කිරීමෙහිදී පිළිපැදිය යුතු සිකපද සියල්ල දැන ඒවාට අනුව පිළිපදිමින් එම ඇවත් නොවන පරිදි ඒ ඒ කටයුතු කළ හැකි වනු ඇත. විනයෙහි බොහෝ සිකපද ඇතද භික්ෂුවට ඒ සියල්ලම පිළිපැදීමේ බර නිතරම නැත්තේය. ඒ ඒ කටයුත්ත කිරීම පිළිබඳ සිකපද පිළිපැදීමේ අවස්ථාව ඒ කටයුත්ත කරන අවස්ථාවය. ආහාර ගැනීම පිළිබඳ සිකපද පිළිපැදීමේ අවස්ථාව ආහාර වළඳින අවස්ථාවය. ආහාර වළඳින අවස්ථාව ගමනාදිය පිළිබඳ සිකපද පිළිබෙදීමේ අවස්ථාව නොවේ. එබැවින් ගමනාදිය සම්බන්ධයෙන් නැති සිකපද පිළිපැදීමේ බර ආහාර වැළඳීමේදී නැත. ගමනේදී ද ආහාර වැළඳීම් ආදීෙහි ඇති සිකපද පිළිපැදීමේ බර නැත. එබැවින් බොහෝ සිකපද ඇති බව භික්ෂුවකට මහ බරක් යයි නොකිය හැකිය. මේ උපසම්පදා සීලය වනාහි ගිහියන් බොහෝ දිනයන්හි රකින අෂ්ටාංග සීලයසේ සුළු සීලයක් නොවේ. එක් දිනක් රකින සීලය තනිපයින් සිට රැකී යුත්තක් වද එය රැකීම එතරම් දුෂ්කර නොවේ. එක සිකපදයක් වුවද වර්ෂ ගණනක් හෝ දිවිහිමියෙන් හෝ රැකීම අති දුෂ්කරය. භික්ෂූහු පරාජිකා සිකපද හතර වූ මහා සීලය දිවි හිමියෙන් රකිති. එය සුළු කරුණක් නොව මහා කරුණකි. බොහෝ ගණනක් ඇති සංගාදිශේෂ ආදී කුද්දානු කුද්දක සිකපද වලින් එකකදු නොකඩවන පරිදි උපසම්පදා සීලය පෘතජන භික්ෂුවකට තබා සියලු කෙලසුන් නැසූ රහතන් වහන්සේ කෙනෙකුට වුවද රැකීම දුෂ්කරය. යමෙක් පරාජිකා සිකපද හතර වුවද දීර්ඝ කාලයක් රකින්නේ නම් ඔහු ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකි. වැඳුම් පිදුම් ලැබීමට සුදුස්සෙකි. ලෝකවද්‍ය ශික්ෂාපදය ප්‍රඥාප්ති වද්‍ය ශික්ෂාපදයේයි සිකපද දෙකොටසකි. රහතුන්ට අරහත්වේ බලයෙන් ලෝකවද්‍ය ශික්ෂාපද රැකෙයි. රහත් වූ කිසි කලෙක ලෝකවද්‍ය ශික්ෂාපද කඩ නොකරති. අරහත්වේ බලයෙන් ප්‍රඥප්ති වද්‍ය ශික්ෂාපද නොරකේ. සමහර විට රහතුන් අතින්ද ප්‍රඥප්ති වද්‍ය ශික්ෂාපද කඩවෙයි. මනෝරත පූර්ණී 443න් එත්ථ පන කීනාසවෝ තාව ලෝකවජ්ජං න පජ්ජති පන්නත්ති වජ්ජමේව ආපජ්ජති ආපජ්ජන්තෝ ච කායේන පි වාචාය පි චිත්තේන පි ආපජ්ජති කායේන ආපජ්ජන්තෝ කුටිකාර සහසෙය්‍යාදීනි ආපජ්ජති වාචාය ආපජ්ජන්තෝ සංචරිත්ත පද සෝධම්ම මාදිනි චිත්තේන ආපජ්ජන්තෝ රූපීය ටිග්ගහණං ආපජ්ජති මේ පාඨයෙන් රහතුන්ද කුටිකාර සංගාදිශේෂය සංචරිත්ත සංගාදිශේෂය පද සෝදම්ම පාචිත්තිය රූපියා ටිග්ගහන පාචිත්තිය යනාදියට පැමිණෙන බව මනෝරත පූර්ණී අටුවාවෙහි දක්වා ඇත. රහතුන් අතින්ද සිකපද සමහර විට කඩවිය හැකි කලෙහි පෘතජන භික්ෂූන් අතින් සිකපද කඩවීම ගැන කියනු කිම? මහා සිකපද හතරෙහි ස්ථීර ලෙස පිහිටා සිටින භික්ෂුවගෙන් සමහර විට කුඩා සිකපද කඩවුවද එයින් ඒ භික්ෂුව අභව්‍ය පුද්ගලයෙක් නොවේ. අංගුත්තර නිකාය 141 ඉද පන භික්ඛවේ භික්ඛු සීලේසු පරිපූර්ණකාරී හෝති සමාධිස්මින් මත්ත සෝකරී පඤ්ඤාය මත්ත සෝකරී සෝ යානි තානි කුද්දානුකුද්දකානි සික්ඛාපදානි තානි ආපජ්ජති උට්ඨාතිපි තං කිස්ස හේතු නහි මෙත්ත භික්ඛවේ අබබ්බතා වුත්තා මේ පාඨයෙන් මහ සිගපද හතර වූ ආදි Brahmacharya සීලය සම්පූර්ණ කරන්නා වූ සමාධි ප්‍රඥා දෙක ප්‍රමාණයෙන් ඇති කරගන්නා වූ භික්ෂුව කුද්ධානුකුද්ධික ආපත්තීන්ට පැමිණෙන්නේද ඇවැත් දෙසීම ආදියෙන් ඒවායින් නැගී සිටින්න වේ නම් ඒ කුඩා කුඩා ඇවැත්වලට පැමිණීම නැගී සිටීම මගඵල ලැබීමේ අභව්‍යතාවක් නොවන බව දැක්වේ. කරුණු මෙසේ හේයින් කුඩා කුඩා ඇවැත්වලට පැමිණෙන භික්ෂුවකගේ පැවිද්ද අසාර්ථක එකක් නොවන බව දත යුතුය. කුඩා සිකපදයේ වද රැකීමට සුදුසු පරිසරය ඇති කලෙහි භික්ෂූන්ට සිකපද රැකීම පහසුය. පරිසරය කලින් කල වෙනස් වෙයි. සිකපද රැකීමට අනුබල නොලැබෙන ඒවාට බාධා කරන පරිසරයෙහි සිකපද රැකීම දුෂ්කර වෙයි. යුද්ධ බය, දුර්භීක්ෂය, රෝග බය පැමිණ පරිසරය වෙනස් වූ අවස්ථාවල සිකපද රැකීම බොහෝ දුෂ්කර වෙයි. දැනට ඇත්තේ සිකපද රැකීමට තරමක් දුෂ්කර පරිසරයකි. දුෂ්කරකම් නිසා මුලින් සිකපද කඩා ජීවත් වන භික්ෂුවට ක්‍රමයෙන් එය කොතරම් දුරට යනවාද කියතොත් කල්යාමෙන් ඒ කුඩා සිකපද ඇතිපව ඇති බව පවා නොදන්නා භික්ෂූහු වෙති. දනුදු බොහෝ කුඩා කුඩා සිකපද ඇති බව නොදන්නා බොහෝ භික්ෂූහු ඇත්තාහ. ඔහු අතර දන්නවා නම් ඒ කුඩා සිකපද රකින්න කැමැති බොහෝ සදහැවත් භික්ෂූහුද වෙති. ඔවුන්ට ඒවා දැන ගැනීමට මගක් ඇති කිරීම මේ ග්‍රන්ථය සම්පාදනය කිරීමෙන් අප බලාපොරොත්තු වන එක කරුණකි. දුෂ්කෘත දුර්භාෂිත පාචිත්‍ය චුල්ලවච්චය සංඝාදිශේෂ ආපත්තිවලට පැමිණ ඇතද පරාජික ආපත්තියට නොපැමිණ භික්ෂූන් ලොව ඇතිතාක් ප්‍රතිපත්ති ශාසනය නොනසෙන බවත් පරාජිකාවන්ට නොපැමිණ අන්තිම භික්ෂුවකගේ පරාජික ආපත්තියට පැමිණීමෙන් හෝ මරණයෙන් ප්‍රතිපත්ති ශාසනය කෙලවර වන බැවින් චත්තාරි පරාජිකානි රක්ඛන්තානං සතේපි සහස්සේපි ධර්මානේ පටිපත්ති අන්තරබිධා නාම හෝති පච්චික පච්චිම කස්ස පන බික්ඛුනෝ සීල බෙහෙදේන වා ජීවිතක්ඛයේන වා අන්තරබිතා නාම හෝති යනුවෙන් මනෝරත පූර්ණී අට කතාවෙහි දක්වා ඇත නොඑක් උවදුරු ඇතිවීමෙන් කලින් කල සිල්වත් භික්ෂූන් තබා දුස්සීල භික්ෂූන්ද ඒ ඒ රටවල නැතිවීම ස්වභාවයකි. එබඳු කලකදී පරාජිකා නොවූ භික්ෂූන් පස් නමක් ඉතිරි වුවහොත් ඒ අයට සදහවතුන් පැවිදි උපසම්පදාව කරවා නැවතද ශාසනය නගා සිටුවිය හැකිය. ප්‍රත්‍යන්තයේ උපසම්පදා කිරීමට උපසම්පදා පස් නම ප්‍රමාණවත්ය. බුදු සසුන රැකීමට කළ යුතු ප්‍රධාන දෙය විනය රැකීමය. සූත්‍ර අභිධර්ම පිටක ද්වය නැති වී ගියද විනය ඇති කලෙහි බුදු සසුන පවතින්නේය. මහා වග්ගපාලියෙන් පමුට්ටම්හි ච සුත්තන්තේ අභිධම්මේ ච තාවදේ විනේ අවිනට්ඨම්හි පූර්ණ තිට්ඨති සාසනා යනුවෙන් ඒ බව ප්‍රකාශිතය. එබැවින් සර්වඥ ශාසනයේ චිරස්ථිතිය පිණිසත් තමන්ගේ පැවිද්ද සඵල කර ගැනීම පිණිසත් භික්ෂූහු ආදරයෙන් විනය පිටකය උගනිත්වා. ඒ විනය අනුව පිළිවෙත් පුරා දුක් කෙලවර කර ගනිත්වා මේ ග්‍රන්ථය මුද්‍රණයේදී අපගේ ශිෂ්‍ය නමක් වන විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ බුද්ධ ධර්මාංශයේ කතිකාචාර්යෙක්ව සිටි ශාස්ත්‍ර ආචාර්ය හේන්ගොඩ කල්යාණධම්ම ස්තවීර සහ ශාස්ත්‍ර ආචාර්ය චන්ද්‍රපාල තනිප්පුලි ආරච්චි මහතාද ශෝධ්‍ය පත්‍ර අවලෝකනාදිය කළ බව ස්තුතිපූර්වකව සඳහන් කරමු. මීට ශාසන ඉස්තකාමී රේරුකාණේ ඡන්ද විමල මහ ඉස්තවීර බුද්ධ වර්ෂ 2513 විවහාර වර්ෂ 1970 පෙබරවාරි 6 වන දින පොකුණු විට ශ්‍රී විනයාලංකාරාමේදී